ප්‍රශ්නයක් ඉදිරිපත් කරගත්තොත් මේ භාවනාවන් කරගෙන යෑමේදී චරිතයට අනුව ඒ නිමිති වෙනස් වෙන බවත් ඒ අනුව කරන භාවනාව කමඨාන් මගින් හසුරවාගෙන වෙනස් කළ යුතු බවත් හැඟෙනවා. උදාහරණ හුස්ම රැල්ල අනුමුණු කරන්න බෑ. ස්පර්ශය ඇත්තේ උග්‍රේ වගේ දැනෙන නිසා එයි හෝ වැදෙන තැනක හිත තබාගෙන නැතිනම් ශරීරයට හිත තියන් ඉන්නකොට ඔන්න හුස්ම රැල්ල පේනවා. ඊටමත් ලස්සනට. ඒත් හුස්ම රැල්ල දකින්නකොට හිත තන්පත් වේගන එන නිසා කඩ කඩ කැඩි කැඩි තමයි පේන්නේ. එහි ගුලි වෙවි කූඹි වගේ වෙවි ඊටම සිව්මෙන ගන්නවා. බැලීමට දැකීමට හිතපත් වෙනවා. මේ ගැන ඔබ වහන්සේගේ පළමු දේශනාවේ තිබුණු ආකාරයේද තිබුණු ආකාරයේද කියලා මට හිතෙනවා. මම වැරදි නම් මා කෙරේ සමාවනසේකවා. සිල් යෝගාච පිටට මේ කාරණේ ගැන පැහැදිලි කිරීම වටීවි කියලයි මෙසේ ලිව්වේ. ඇත්තට මේ මතු කරලා දෙන්න හදන ඉස්මතු කරලා දෙන්න කැමති වෙන කාරණා මොකද්ද කියලා මේ කිවට තේරෙන්නේ නැහැ. ඉතින් මේ ස්වභාවික සිද්ධියක් තියෙන්නේ. ඒක පිළිබඳව කොතනද මේකේ සැකේ තියෙන්නේ මොකද්ද මේකේ ඉස්මතු කරලා පෙන්වන්න ඕනේ කියලා මේ ප්‍රකාශයෙන් නම් පේන්නේ. මම නැවත කියනවා මේ භාවනාවට අදාළ ලියලා තියෙන කොටස හුස්ම රැල්ල අරණු කරන්න බෑ. ස්පර්ශය ඇත්තේ උගුරේ වගේ දැනෙන නිසා. එහි හෝ වැදෙන තැනක හිත සබාගෙන නැත්තම් ශරීරයේ හිත තියන් ඉන්නකොට ඔන්න හුස්ම රැල්ල පේනවා ඊටමත් ලස්සනට. ඉතින් ඔතනින් එහාට ඔතෙන් යනකම් එක එකනාගේ වෙනස්කම් තියෙනවා. ඉතින් හුස්ම රැල්ල පේනවනම් ඒක තමයි ඉතින් භාවනාවට බැස ගන්න. ඒත් ඒ හුස්ම රැල්ල දකින්නකොට හිතේ හිත තැම්පත් වෙගෙන එන නිසා කැඩි කැඩි තමයි පේන්නේ. එහි ගුලි වෙවි, කූඹි වගේ වෙවි, ඊටම සිුම් වෙන ගන්නවා. බැලීමේ දැකීමට හිතපත් වෙනවා. මේ ගැන ඔබ වහන්සේගේ පළමු දේශනාවේ තිබුණු ආකාරද කියලා මට හිතෙනවා. මම වැරදි නම් මාකටේ සමාවන සේක්වා. ශිලි යෝගාචර පිළිසෙට ඒ කාරණේ ගැන පැහැදිලි කිරීම වටීවි කියලායි මෙසේ ලිව්වේ. මම නැවතත් කියනවා මට තේරෙන්නේ ඉස්මතු කර දක්වන්න ඕනේ මොකද්ද කියලා මේ ලියුමෙන් හුවා දැක්වෙන්නේ නැහැ. නිසා මේ ප්‍රශ්න කරු හෝ වෙන සභාවකට හරි මේ සම්බන්ධව මොකද්ද හුවා දක්වන්න ඕනේ කියන එක මතක් කරලා දෙන්න පුළුවන් නම් හොඳයි. මේ කියලා තියෙන ක්‍රමය හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. හුස්මට ඇති තිබ්බට පස්සේ ඒ හුස්මේ විවිධ සටහන් විවිධ ආකාර පේනවා. ඉතින් ඒකේ මේ ඒක හිතලුවක් නෙවෙයි නං භවනාවෙන් ඍජු අත්දැකීමක් නම් ප්‍රත්‍යක්ෂේ නම් කිසිම වැරද්දක් සැකයක් කරන දෙයක් නැහැ. ඉදිරියට මේ වැඩ පිළිවෙල ප්‍රත්‍යක්ෂයේ මුල් කරගෙන යාම සඳහා අනුග්‍රහ කිරීම තමයි කරන්න තියෙන්නේ. ස්කරු ස්වාමීන් වහන්සේ මට සෑහෙන කලක සිට කකුල් දෙක හිරිවැටි ගමන් කිරීමේ ඡායන පස්සාවක් ඇත. ඔබ වහන්සේගේ සක්මන් භාවනා පීඨෙන් 25% පමණ ධර්මයට සුවේදනි. ඔබ වහන්සේටත් මේ වර්ණ සෙනසුනටත් මගේ කෘතඥ පූර්වක ආදර ගෞරවය පුද කරන අතර ඔබ වහන්සේට මේ ගෞතම බුදු සාසනය උතුම් නිවේශය ලැබුවා කියලා කියලා තියෙනවා. මම කියනවා ඊටු 475 සුවපත් වේවා කියලා. ගරු ස්වාමීන් වහන්සේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් ධර්ම ශ්‍රවණය කර යෝනිසමස්කාරය තුලින් විමසා බලා ධර්මානුදාන ප්‍රතිපදාව තුළින් ජීවිතය සකස් කරන සත්‍විස් භෝගිතපාත් තුළින් විමුක්තිය ආબોධ කර හැකිද? ඉතින් මේට වැඩි වෙනස් ක්‍රමයක් තියෙනවා නම් වෙනම සූත්‍රයක් එකතු කරන්න පුළුවන් සරුවචනංශ කීප එකට මේක මේක ගැන සැකයක් තියෙනවා නම් සැකයක් නැත්නම් කියවලා බලන්න ඕනේ සූත්‍රයක තියෙන ওই ටික තමයි මුති ඕක පිළිබඳව ඔව් නෑ කියන්න අයිතියක් අපිට නෑ හැකියාවකුත් අපිට නෑ අපිට ඉන්නේ ඕක මුතුන් ඕක උතුන් ඕකම තමයි හරි කියලා අනේක තමයි තියෙන්නේ. සමත භාවයෙන් සමාධිගත වූ පසු ප්‍රථම ධ්‍යානට එළඹීම යන කුමක්ද? අනතුරු චතුර්ථ ධ්‍යාන දක්වා ගමන් කරන අයු පැහැදිලි කරන්න. පළවෙනි දවසේ මම කිව්වා මේ කිසියම් සමාධිය හෝ ප්‍රඥාව හෝ මොකක්වත් නෙවෙයි ඉස්සර ගන්න සතිය. ඒ නිසා කාට හරි කියන්න පුළුවන් මේ පළවෙනි ප්‍රශ්නේ වගේ මම භාවනා කරනකොට වැටහෙන්නේ මේකයි කියලා මට පොඩ්ඩක් අල්ලු කරන්න පුළුවන්. ඒක දිනු කරන්න මට කාගටක සමත භාවනාවක් දිනු කරන්න ප්‍රඥාවක් දිනු කරන්න ධ්‍යාන ලබා ගැනීම සම්බන්ධව යොමු කිරීමක් අවශ්‍ය නැහැ. මේක පොදු කට්ටියට දෙන උපදේශ පන්තියක්. දීලා තියෙන උපදේශ වල අපි මේ සතිපට්ඨාන වැඩ පිළිලක් යන්නේ කියලා හොඳට කියලා තියෙනවා. මම පළවෙනි දවසේම කිව්වා කීප දවසක් කීපාකාරයක මේක මතක් කරලා දුන්නත් භාවනා මැදදී নানা ආකාර ප්‍රශ්න මාර්ගයෙන් මේ පෙත මාරු කරලා එහාට මෙහාට අදගෙන යන්න ආද. ඒක මගේ යුතුයකම ඒ වගේ වෙනකොට නැවත පාරට ගෙනල් දාන එක මේක එහෙම ධ්‍යාන භාවනා කරන නැත්නම් සමාධිය වඩවන හෝ ප්‍රඥාව වඩවන වැඩපිළිවෙලක් නෙවෙයි සතිය වඩවන වැඩපිළිවෙලක් එයා ගෙනියයි. ඒ නිසා සතිය වඩාන යනකොට මට දැනෙන්නේ මෙහෙමයි කියන එක කියන්නේ නැතුව ඒකේ එක ක්‍රම සහ විදි මේ වැඩසටහන දාගත්තොත් මේක සංකර වෙනවා. ඒක නිසා ඒ ක්‍රම සහ විදි වැරදි කියන එක නෙමෙයි තියෙන්නේ. අපි තේමාවක් දීලායි මේ වැඩසටහන පටන් ගත්තේ සතිපට්ඨාන වැඩපිළිවෙල. ඒක සම්බන්ධව තියෙන අත්දැකීම් ඉදිරිපත් කරලා කතා කරනවා නම් මම කියන වග වෙලයි කතා කරන්න කියලා. මේක වගකීමේ පැහැර අරලයි කතා කරන්නේ. මට සමාධි වෙනවා මට ධ්‍යාන ලැබෙන හැටි කියලා දෙන්න කියලා. ඉතින් මමත් සමාධි වෙලාද කියලා වග වුණොත් මම මම කියලා දෙනවා මම දන්න ප්‍රදේශේ. එහෙම තොරතුරු දෙන්නේ නැතුව දොස්තර මහත්තයා ගාවට ගිහිල්ලා ගුණාගුණ කියන්නේ නැතුව බෙහෙත් තුණ්ඩුවක් ඉල්ලුවාට හරියන්නේ නැහැ. Tamange ගුණාගුණ කියන්න දැනගන්න ඕන. ඒකයි අපි කමඨාන් සුද්ධ කරන්නේ. ඒකට අපි ධර්ම සාකච්ඡා මේ පවත්වන්නේ. ටොරින්ටන් ආදී තැන්වල සපත්තු මේස් නමාගෙන ඇවිදිනවට වඩා ඔබ වහන්සේ හඳුනා දුන් ගල් වැලි බොරළු ආදී යෙදෙන සක්මන් භාවනාව දෙපාවල මනසට සෞඛ්‍ය ඊතා උචිත බව මේ දවස් කීපෙදී අපටම දැනුනි අවබෝධ විය ඔබ වහන්සේට බොහෝම කුසක් ඒ නිසා තව තවත් අපි සක්මන් හදමු සක්මන් කරමු එතකොට ඒක හිතවදින කාටත් ආදර්ශයක් වෙන එකක් වෙයි ගරු ස්වාමීන් වහන්සේ අපගේ සීලයට අනුව උදේ 4:30ට පමණ ගිලම්පසට කිරිතේ බීම සුදුසුද ඊට හේතුව පහදා දෙනෙමෙ නිල්ලමි. අපි ගිය පාර හැදුවා මේ ගිය පාර රිට්‍රීට් එක කට්ටියගේ අවශ්‍යතාවය නිසා මේ ගිලම්පස ප්‍රශ්නේ ඒක විවිධ කට්ටියට විවිධ ප්‍රශ්න මතු කරන නිසා ගිලම්පස සම්බන්ධව රේරුකාණ චන්දවිමල ස්වාමීන් වහන්සේ ලියලා තියෙන පොත උපසම්පදා සීලේ උද්දෘත කරලා ඒකේ මේ ෆොටෝ කරපු කොපියක් අපි මෙතන තිබ්බා. එහෙම නැත්නම් මම මේකක් මෙතනින් තියන්න බලාපොරොත්තු වෙනවා. මෙහෙ දෙන ආහාර වල යැපෙන්න බලන්න වෙන කොහෙ ගියත් ඕගොල්ලෝ සීලේ කඩා ගන්න. මෙහි තියෙන්නේ මිනිස්සුયો කරන වැඩ පිළිලා කොයිට අමතර වැඩ කරන්න ගිහිල්ලා මේ ප්‍රශ්න මේ අපි ගොඩක් වෙලා ගන්න. ඒක නිසා උදේ 5යි තමයි මේ දවස්වල අපේ අරුණ ගිය පාර හිටපු මෑණියෝ ඒ අරුණ කැලෙන්ඩරෙකුත් අරගෙන ගියා. ඒ නිසා මම කියන්නම් පොඩි ස්වාමීන් වහන්සේ ෆොටෝස්ටාට් කරපු එක මේ මෙතන ප්‍රසිද්ධ කරන්න කියලා. ඒකට ඒක පොඩ්ඩක් කියව බලාගන්න. මොකද්ද කාලය කියන්නේ? මොකද්ද විකාලය කියන්නේ? මොකද්ද භෝජනය කියන්නේ? ඒතර කොහොමද අපි විකාල භෝජනය පිළිබඳ වග වෙන්නේ කියලා ඒ මූලික තොරතුරු වලින් කාටත් උදව් වෙයි. මොකද මේ වගේ දේවල් අපි භාවනා කරන අතරවාරේ සීලය පිළිබඳව ටික ටික ටික ටික දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේම සීලය එන්නේ පිරිසිදු වෙන්න ඕනේ, ඍජු වෙන්න ඕනේ. ඒකට අනුග්‍රහයක් වශයෙන් අපි රේරුකාණේ ඒ අතිපූජනීය රේරුකාණේ ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශනය සම්මුතියක් වශයෙන් අරගෙන ප්‍රසිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පහළ කුස්සිය ඉදිරිපිට සක්මනට ඇතුළු අවස්ථාවේ සිට මිසී අත්දැකීම් රළු බොරළු සහිත පටන් ගැනීමේදී පයිප්පේ අසල සිට දෙපතුලට ඊතා තදින් බොරළු වැලි වල තද ගතිය දැනේ. එවිට මුහුදු වෙරළකට ඇතුළු වෙනවා වැනි හිතවිලක් ඇති වේ. ක්‍රමෙන් ඉදිරියට සක්මන් කරන විට බොරළු වල තද ගතිය අඩු වෙමින් ගොස් කුස්සියට ආසන්නව සක්මන් කරන විට එහි ඇති සිනිඳු වැල්ලක් තෙතමනයක් නිසා දෙපයට මුරුදු ගන්නක් දැනේ. එවිට හිතට එන්නේ හරියට මුහුදු වෙරළ රළපාගෙන රළගසන හරියට පැමිණ ඇති ආකාරයක මේ සක්මනේදී පිළිපදමින් මේ සක්මණේදි පිළිපදමින් මුල සිට අගට සක්මණේ යම්කිසි දියුණුවක් තිබෙනව වැටේ. මේ පිළිබඳ ඔබ වහන්සේගේ උපදේශ පතමි. අතට මේක නැවත නැවත කරන්න. එතකොට එහා කොන ඉඳලා මෙහා කොනට එනකොට ඒ වගේ වෙනසක් වැටෙනවා නම් එහෙම 10 15 සැරයක් කරනකොට ඒ වෙනසමද ඊට වැඩි වෙනස් සටහන් ආකාර තියනවාද? ආදි වශයෙන් මේ විදිහට මේ අත් දකින්න දේ හිතලුවක් නෙවෙයි ප්‍රත්‍යක්ෂයක් බව වැටහෙන්න නම් ඒක රත්තරන් කෑල්ලක් අරගෙන ඌරගලි ගන්නවා වගේ කීපතාවක් කර කර බලන්න. ඒකෝට Tamanටම මේක ප්‍රත්‍යක්ෂද්ද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා පටන් ගන්නකොට මේ ටික හොඳටම හොඳයි. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ අට්ටික භාවනා වැඩිම ආනාපානයට උපකාරයක්ද? ධාතු මනසිකාට භාවනාවත් යන මේ භාවනා දෙක මගෙන් හිත ගැඹුරට ගෙන නිසා ආනාපානිය නොපෙනේ. හිත තැම්පත් වේ. ඒ විට ශරීරයේ යම් කොටසක් හෝ මෙනෙහි කිරීමට ඉතුරු නොවේ. මේ භාවනා දෙකේ ආනිසංසත් මේ නිසා වෙන බාධා හෝ උපකාරات ගැන හා මේ භාවනාවෙන් භාවනාවන් නිසා නිසාවෙන් අනික් භාවනාවලට වලදී පිළිපැදිය යුතු යම් යම් කාරණා ඇද්ද යන වගත් පහදා දෙනමින් දෙපා නමද ඉල්ලා සිටිමි මේකත් අර වගේම අපි මේ මේ අපි සම්මුති වශයෙන් කරගත්ත මූල භාවනාව වෙනුවට වෙන භාවනා ක්‍රම ඒක ඊට වැඩිය හොඳයි. ඉතින් ඒක කරන එක හරිද වැරදිද ඒක කොහොමද මේ මූල ආනපානට බලපාන්නේ කියන එක පිළිබඳ ප්‍රශ්නයක් අටවැඩි පොඩි වෙනස්කතිය පේන තියෙන ප්‍රශ්නේ ඒ වුණාට මේක කිසිම තැනක දැනට ආනාපානයේ වැඩිවීමට ගත්ත උත්සාහයක් හෝ උත්සාහ කිරීම නිසා Taman අත්දකපු දෙයක් හෝ මේකේ නැති නිසා මට ප්‍රශ්න දෙකක් මතුණා එකක් මූලික උපදේශ පන්තිය එක්ක අහලා නැහැ නැත්නම් අහලා ආනාපානට බානෙට හිත යොදලා නැහැ. එහෙම නැත්නම් මේ විදිහට අට්ටික භාවනා ධාතු මනසිකාරය කරලා හිත ගැඹුරකට ගියාට පස්සේ ආනාපානය කරන්න උත්සාහ කරලා පස්සේ ආනාපානේ පේන්නේ නැහැ කියන කතාව තියෙනවා. ඉතින් ඒ වුණත් මේ එතකොට හිත යථාභූත ඥාන දර්ශනක ඇති හැටිය දැකීමකට මේ වගේ අට්ටිකයකට යොමු කරන්නේ නැතුව ධාතු මනසකට යොමු කරන්නේ නැතුව මොකද්ද පේන්නේ කොහොමද පේන්නේ කියන කාරණා නැතුව ප්‍රශ්නේ බාර කරලා ලියලා තින්නේ අට්ටිකයට සහ ධාතු මනසකාරයට ඉතින් ඒක මේ ආනාපානේ හරහ මේකට ගිහිල්ලා හෝ මේක ආනාපානට ගිහිල්ලා හෝ තියෙන විස්තර මේකට එකතු කරන්නයි කියලා මම මේ වෙලාවෙත් ආරාධනා කරනවා. එතකොට අපිට මේක ධර්ම සාකච්ඡාවට ගන්න පුළුවන්. කෙසේ නමුත් මේ ප්‍රශ්නට උත්තර දෙන්න මම උත්සාහ කරන්නේ අපි මේ භාවනාව වැඩ පිළිවෙලට තේමාගතෙන් තේමා වශයෙන් ගත්ත ආනාපානය හරහා. අනිත් දේවල් විස්තර කිරීමට ඕන වෙන්නේ ආනාපානට රුකුලක් වෙන විදිහට. ඒ නිසා මේ ප්‍රශ්නේ කරව ප්‍රශ්න කරුගෙන් මම ඉල්ලා සිටිනවා. කරුණාකර තමන් ආනාපානය කරලා පටන් ගන්න ගියාම ඒක නොකරන්න හේතු හෝ කරනකොට අට්ටිකේ හෝ ධාතු මනසිකේ කරන්න හේතු වෙච්ච හේතුව ආනාපාන ක්‍රමොද්ද වැටහුනේ කියන එක කියනවනම් ඒක ඒ නඩුව අහන්න පුළුවන් නැත්නම් නඩු විසිකොල දාන්න වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ තරහ ආත්මානුකම්පාව නුරුස්නා ගතියන හැඟීම් වල වෙනස්කම් මොනවාද? ඒවට මුහුණ දෙන්නේ කෙසේද? මේ ඔක්කොම द्वේෂයේ හේවණලි. ඒක නිසා මූලික द्वේෂයේ කැපී පෙනෙන්නේ ඉස්මතු වෙන එක එක නිමිති වලින් තරහ කියන්නේ කෙලිම ද්වේෂයේ ආත්මනුකම්පා වෙන්නේ ද්වේෂයෙන් නුරුස්නා ගතිය ඉන්නේ ද්වේෂයෙන් ද්වේෂය හෙළි වෙන නැත්නම් එලි දක්වන මුණත් ක්‍රියාත්මක වෙන ආකාර ඒ නිසා මේ ඒව මේ එනේ එනකොට එනකොට දැනගත්තොත් මේක ආත්මනුකම්පා මේක නුරුස්නා ගතිය මේක තරහ දිවසේ නැවත නැවත ඒව මතුවෙනකොට යතර තියෙන වෙනස්කම් උගාක්සියුම් නමුත් ඒවා නුරුස්නා ගතිය එන කොටයි ආත්මනුකම්පාව ඇති වෙන කොටයි වෙන කෙනෙකුට කියන්න පුළුවන්. අය උග්‍ර නුරුස්නා ගතියක ඉන්නවද උග්‍ර ආත්මනුකම්පාවද කියලා. ඒක සමානට ඒ තරමටම අනුන්ට පෙන්වන තරමටම කැපි පේනවා. ඉතින් ඒ තරමට යනවනම් Tamanටත් පේනවා. ඒක නිසා මේකේ හේම එන්න දෙන්න එනේන වෙලාවේ ඒ අදාළ සරල නම කියලා මෙනෙහි කරන්ඩ දැන් මට ආත්මනුකම්පාවක් ඇතිලා තිනවා. නැත්තම් නැත්තම් නුරුස්නා ගතිය ආත්මනුකම්පාවසේ මෙනෙහි කරන කරන ඉදිරියට යනකොට මේ සියුම් අර්ථ ભેද එන්නේ එන්නේ එන්නේ තේරෙන පටන් ගන්නවා. එහෙම නැතුව මේ පොතේ තියෙනව කොච්චර තිබුණත් ඊට වැඩිය මේ අර ප්‍රායෝගික දැනුම විතර වටින්නේ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනා කරගෙන යෑමේදී හිතේ වීර්ය නැති වී භාවනා එපා වී යයි. මේ නැවත යථා තත්වයට ගන්නේ සක්මන් භාවනා මාගින්ද පාදා දෙන්න. එතකොට මේ එපා වීම ක්‍රියාත්මක වෙන්නේ ඉස්සලා ප්‍රශ්නේ වගේ නුරුස්නා ගතියෙන් ආත්මනුකම්පාවෙන් නිදිමතෙන් කම්මැලිකමෙන් ඉතින් නැවත පරියන්කේට සමා වෙන්න සක්මන්ට යන්න ඉස්සලා ඒ මතුවෙන වීර්ය නැති වෙන බව ක්‍රියාත්මක වෙන හැටි නුරුස්නා ගතිය, කම්මැලිකම, නිදිමත, ඒකාකාරී ගතිය, අසරණ ගතිය මෙනෙහි කරන්න ඕන. මෙනෙහි කරනකොට පරියන්කේ ඉඳගෙනම ටිකක් ඉදිරියට යන්න පුළුවන්. අප කරන පින්දහම් වල බලයෙන් මින්මතු නිවන් දක්නා තුරුම පිරිමි ආත්මක් ලැබේවායි පැතීමෙන් ප්‍රාර්ථනා ඉෂ්ට වේද පහදා දෙන්න. ඒකෙදි කියලා තියෙනවා නකෝපනේ තම්බික්ක වේ ඉච්ඡයෝපත්තබ්බං කියලා සරුවචනාංශේ මහණෙනි මේ කිසිම දෙයක් මේ ලෝකේ ප්‍රාර්ථනා කල්පමණින් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ ප්‍රාර්ථනාවට අදාළ කුසල් ගැම්ම දෙන්න ඕනේ. ඉතින් ඒක සඳහා හැම කුසලයක්ම හැම ප්‍රතිඵලයක්ම ගෙනත් දෙන්නේ මේ මේ කුසල් මේ මේ ප්‍රතිඵල ගෙනත් දෙනවා කියන එක තමයි හේතුඵල ධර්මයේ. ඒක නිසා ඒ Tamanට අවශ්‍ය කරන්නා වූ තැනට යන්න අවශ්‍ය කරන තරම් පිං ඕනේ. උදාහරණයක් වශයෙන් කියනවනම් අපි වීදියේ කැවිදිනකොට ඒ ෂෝකේස් එක ඩිස්ප්ලේ කරලා තියෙනවා එක එක එක එක බඩු. ඉතින් ඒක දකින්නකොට මේක මට ඕනයි කියලා හිතුණාට ඒක යට පුංචි ටැග් එකක් ගහලා දෙනවා ප්‍රයිස් ටැග් එකක් ඒක ගෙවන්න නැතුව දෙන්නේ නැහැ. වීදුරු කඩලා ගත්තොත් ඊ හිරේ දානවා. ගණ්ඩ වගේ දෙන්න වගේ මෙහෙම තියෙනවා ඉස්සරහ නිකන් මේ ඕන කෙනෙකුට ගණ්ඩ වගේ. හොඳට බැලුවොත් යට තියෙනවා මෙච්චර ගාණක් ගෙවපන් ගෙවුවට පස්සේ උඹේ. නැත්තම් දෙන්නේ නැහැ. ඒ වගේ දකින්නකොට ගොඩක් දේවල් අපිට ආසයි. ආස වුණාට ඒ අදාළ පින, ඒ අදාළ ගෙවීම කරනකම් මේ කාරණා ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක නිසා ඒකට අවශ්‍ය පින ලැබුණාම සමාහට ප්‍රාර්ථනා කරත් නැතත් ඒ කාරණා ඉෂ්ට වෙනවා. ඒ මොකද ඒව අනාත්මීව හේතුඵල ධර්මයන් නෝ ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේ ඔක්කොම අල්ලපනල් අස්ස කෙනෙකුට අවශ්‍ය නම් ඒ අදාළ ප්‍රාර්ථනාවක් ඇතුව අදාළ කුසල් ප්‍රමාණය සම්පූර්ණ කිරීමෙන් ඒ තැනට යන්න පුළුවන්. ඒකට අපි කියනවා මේ පාරමිතා ශීර්ෂයෙන් කුසල් සිද්ධ කරනවා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මීට පළමු ධර්ම සාකච්ඡා දෙනදී ස්වාමීන් වහන්සේ නිදි කරන්නේ ඇයි? ලෙස ප්‍රශ්න කර තිබූ භාවනා යෝගියා වෙනුවෙන් දහස්වරක් දෙපා නමද සමාපයිද සිටිමි. නොදොනොත්කම නිසා වූ ඉස්සකුමෙන් Tamange හිසේ අසුචි තබාගෙන අනුන්ගේ අසුචි තිබෙන බව සොයන පුරුද්ද නිසා හෝ ඔබ වහන්සේ වැන්නෙකු ලියු දෙයින් මේ යම් වැන්නෙකුට ලියු දෙයි යම් සිත් වේදනාවක් හෝ අපහසුතාවයකටපත් වූවා නම් අප සෑම දිනාටම කරුණාවෙන් සමාව දෙන දෙනමින් බැගෑපත් වෙලා සිට මේක ඇත්තට මෙහෙම බැගෑවෙන්න හෝ සමාව දෙන්න හෝ සමාව ගන්න දෙයක් නැහැ මේ කෙලෙස් වල ස්වභාව. ඒ නිදිමතක් එනවනම් ඒකත් කෙලෙස්. ඒ නිදිමතක් එන වෙලාවදී ඒක දිහා දකින්නකොට කේන්ති ගියානම් කාට හරි අනුරුස්නගතය කනනම් ඒකත් කෙලෙස්. ඊට පස්සේ මොකද යකෝ කේන්ති ගන්න කියලා වුණනම් ඒකත් කෙලෙස්. ඉතින් උකට මොකටද අයිතිවාසිකම් කියන්නේ? නිින්ද යනවා කියන එක මිනී මරණ අපරාධයක් නෙමෙයි ගණන් ගන්න එපා. මෙහෙම නැතුව මෙහෙම මතුවෙන දේවල් වලට මූණ නොදී අපි කොහෙද මේ සංසාරය යන්නේ? රංගපාන තාක්කල් භාවනාව සිද්ධ වෙන්නේ නැහැ කියන එක විතරක් මතක තියාගන්න. ඉරියව්ව හරියට පවතිනවා නම් තාම භාවනාව පටන් ගන්න නැහැ. ඉරියව්ව ඇදහුණාට පස්සේ තමයි භාවනාව පටන් ගන්නෙ. ඉතින් එහෙම නැතුව ඉරියව්ව කෙලින් කරගෙන ඉන්න ඕන නම් වීඩියෝ කැමරාවක් ඉස්සරහට ගිහලා භාවනා කරන්න. ඒක දිගටම හොඳට ඉරියව පවත්වාගෙන ඉන්න පුළුවන් වෙයි. නමුත් කවදාකවත් භාවනාව ඒ ඒ ඉන්ද්‍රියන් සමකිරීමේ தත්වකට යන්නේ නැහැ. ඉතින් මම එකෙන් කියන්න හදන්නේ මේ භාවනාව හරියනවා කියන්නේ නිින්ද යනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. එනිසා අපි එකිනෙකාට එකිනෙකා ගුරුවරයෙක් වෙනවා මිස අපි එකිනෙකා සබ්‍රක්‍මචාරින් වහන්සලා වෙනවා මිස කෙනෙකුට කෙනෙක් ගුරු වෙන්න බෑ මේක. අපි ඔක්කොටම බුදුහාමුදුරුවෝ කිව්වේ සබ්‍රක්‍මචාරින් වහන්සලා එකට භ්‍රමචාරිය හැසිරෙන්නම් කියලා. ඉතින් ඒ ඒ වගේ වෙලාවල් වල මේ බැරිසටන මෙහෙවන මට එහෙම කිරීම නිසා කීම නිසා ලැජ්ජාවක් මොනද හිත වේදනාවක් අවස්ථාවක් දෙන්න නම් මම ගුරුවරෙක් කරන්න ඕන ඉස්සෙල්ලා මම හැකි හැම වෙලාවකම කියනවා මගේ කිසිම ගුරුකමක් නැහැ. මට තියෙන්නේ අපිට පුළුවන් විදිහට හදා බෙදා ගන්න එකයි. ඒ අපිට ඔක්කොට මෝණ කරන විදිය මූල චරිතයක් බලන්න ඕන නම් මෛත්‍රී බුදුහාමුදුරන්ගෙන් ඉන්න. ඉන් මෙපිට තියෙන්නේ සමම්පිච්ච නැත්තම් ගැටපිච්ච ගත්ත බින්ගම කරා. සමම්පිච්ච හම්බ වෙනකම් කරන කට්ටියට මම කියන්නේ මූල ධර්මවාදීන් කියලා. මම කියන්නේ සුචරිතවාදීන් කියලා. ඒ කට්ටියත් එක්ක වැඩ කරන හැටි මම හොඳටම දන්නවා. නැත්තම් මේ මට මහානකම අවුරුදු 20ක් කරන් හම්බ වෙන්නේ නැහැ. මම දන්නවා සුචරිතවාදීන් එක වැඩ කරන්න ඇති. ඒ නිසා මේවා කෙලෙස් බවත් එහෙම අහන්න හිතිලා උත්තර හම්බෙන්නේ නැහැ කවදාකවත්. නමුත් එහෙම හිතිච්ච එක අපරාධයක්වත් කාටවත් කරන නිග්‍රහාවක්වත් නෙවෙයි. ඒ නිසා අපි ඔක්කොම එකට එකම බෝට්ටුවේ ගමන් කරන පිරිසක්. ඒ නිසා එකිනෙකාගේ වැරදි එකිනෙකාට පෙන්ලා දෙන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි අපි එකිනෙකාට කණ්ණාඩියක් වෙනවා කියන්නේ. ඉතින් මට මගේ මේ ඕස්ට්‍රේලියානු හාමුදුරුවොත් මේ ඉස්සරේ ගියාට පස්සේ කිව්වා ඊට ඉස්සලත් කීප දෙනෙක් කිව්වා මෙන්න මේව තියෙද්දි මං කව මාත් උත්සාහ කරන්න පිරිසක් මැදට යන්නම මයි ළඟ ඔය තියෙන කැත පුරුද්ද නැති කරගන්න තමයි කිය. කාමරේ ඉඳලා භාවනා කරා නම් මට ෂෝක් එකකට කරත හැකි. නමුත් කවදාකවත් මට මේකට මුණ දෙන්න වෙන්නේ නැහැ. මුණ දෙන්න නම් පබ්ලික් කේන් කරන්න ඕන ප්‍රසිද්ධ දඬුවම් කරන්න. ඒ නිසා හැකි හැම වෙලාවෙම මම පිරිසක් මැදට යනවා යම් ආකාරයකට වැරද්දක් දෙයක් වුණොත් මම මේ පිටිස මගේ ගුරුවරයා විදිහට තියාගන්න. ඒ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ කිව්වේ මම පුළුවන් තරම් ශිෂ්‍යයන්ගෙන් ඉගෙන ගන්නවා. ඉතින් නැත්තම් බුදුහමඳු වෙනකන් ඉන්නද අපි? දැන් අපවත් ඥානාරාම හමඳු වෙනකන් ඉන්නද දැන්? දැන් ඔය ඉස්සරහ තව භාවනා කරන කෙනෙක් ළඟ තියාන අනේ මගේ වැරද්දක් තියෙනවා නම් කියලා දීපන් කියලා. ඉතාමත්ම ගෞරවයෙන්. ඒ ලොකු සාංශය මට කිව්වේ උපදේශයක් කායින් හරි ගන්න පුදුම දක්ෂකමක් තියෙනවා කියලා. ඒක තමයි බුදුහාමුදුරුවෝ රාහුල කුමාරට රාහුල හාමුදුරන් කිව්වේ හැමදාම උදේ නැගලා හිටලා වැලිදෝතක් උඩ දාලා මට මේහා සමාන උපදේශ ප්‍රමාණයක් අද ලැබේවා කියලා මොකද නැත්නම් මාන්නක්කාර වුණා මේ බුදුහාමුදුරන්ගේ පුතා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයි කියලා කවුරුත් කිව්වට අහන්නේ එතකොට එයාගේ ගුණ චරිත විනාශ වෙනවා. හැමදාම කිව්වේ මොකද්ද? වැලි මලුව අමුදල වැලි දෝතක් උඩ දාලා මට මෙච්චර උපදෙස් ලැබීවා කියලා. ඒක නිසා මේ වෙන කෙනෙක් වෙනුවෙන් තව කෙනෙක් නිකන් අනුන්ගේ සීනි කිරන්න යන්න ඕනේ නැහැ. ඒ කියපු එක නම් ආයි බේරගන්නම් බය වෙන්න එපා. ඒ ගැන එච්චර ගණන් ගන්න එපා. කරුණේ ස්වාමීන් වහන්සේ පරියංග භාවනා කරගෙන යාමේදී නැගී සිටීමට අවශ්‍ය වූ විට ඇස්සැදීම අපහසුයි. අතපය ගල් ගැසීමෙන් ඇතිවේ. මේ පහදා දෙන්න භාවනාව කරගෙන යාමේදී නැගී සිටීමට අවශ්‍ය වූ විට මොකටද නැගී සිටින්නේ භාවනාවේ නෑ නැගී සිටින්න කියලා උපදේශයක්. නිදාගෙන ඉන්න මිනිස්සෙක් එකපාරම අවදි කරපුවාම මොකද වෙන්නේ? එහෙම නැත්නම් යමක් තියා හොඳට සැලකිල්ලෙන් බලන පොතක් බලන මිනිසෙකුට ගිහිල්ලා පිටට අත තිබ්බොත් මොකද වෙන්නේ? ඉතින් එහෙම තමයි නැත්නම් හයියෙන් යන වාහනේ එක සැරේම බ්‍රේක් ඇහුවාම මොකද වෙන්නේ? එක ස්කිඩ් කරනවා. එක තැන කරකවෙන්න ගන්නවා. ඒකම තමයි මේකේ තියෙන්නේ. ඒක නිසා මේ මතක තියාගන්න මේ භාවනාව දිගට කරන්න පුළුවන්කම තියෙද්දි අමෝරාවෙන් කඩන්න හදනවා. ඒක නතර කරන්න. නැතු ඒ කැඩුවට පස්සේ ඒක පාට හිත කර්මන්නේ කරගන්න හැටි නෙවෙයි අවශ්‍ය වෙන්නේ. තවදුරටත් දිගට භාවනා පවත්වන්න පුළුවන් බවටයි මේකේ ලකුණු පෙන්වන්නේ. සක්මන් භාවනා කරගෙන යාමේදී ශරීරයේ ඇට කැඩෙන ශබ්ද ඇසේ. මේ සිදුවන්නේ ඇයි? මල කෙලියක් එක ඇටෝලින් ගන්න එපා. මට එන ප්‍රශ්න කියන්නේ මම ඇට කැඩුවේ. සත්‍ය මගේ ඇට කැඩෙන්නේ. ඇටෝලින් ගන්න. මොකද යකෝ ඇට කැඩෙන්නේ කියලා. ඉතින් මොකද වෙන්නේ ඇට කැඩිච්චාම? දැන් ඔච්චර කලුත් උනා ඇහුන්නේ නැහැ. දැන් ඇහෙනවා. ඉතින් ඇහෙන එකයි ප්‍රශ්නේ. ඒක මොකද භාවනා කරන හින්දා. හරි අමතර ප්‍රශ්න ඉන්නේ මේ භාවනා කරන්න ගියාට පස්සේ වෙනදා හොඳට වැඩ කරගෙන යන්න පුළුවන් ඒවා ඔක්කොම ප්‍රශ්න වෙන්න ගන්නවා. මේකදී hina වෙලා තමයි උත්තර දෙන්න වෙන්නේ. සක්මන් කරන වෑමේදී වම දකුණු ලෙස කරගෙන යෑමේදී හිත හොඳින් සමතේකටපත් වේ. වම් පාය එසවීම තැබීම දකුණු පාය එසවීම තැබීම ලෙස කිරීමේදී සිත නොසන්සුන් වී ආයාසයෙන් කළ යුතුය. මේ වම පාදයේ තැබීමේදී දකුණු පාදයේ එසවි අවසන් වන නිසා සිත කලබල වේ. එවිට හිතමින් ආයාසයෙන් කළ යුතුය. මේ වේසටපත් වේ. මේ නිවැරදි කළ යුතු අයුරු පහදා දෙන්න. මේකෙදි කියන්න තියෙන්නේ වාහනයක් ස්ටාර්ට් කරලා මේ නිදර්ශනේ මම කිව්වට ඇත්තට ලංකාවේ හුඟ දෙනෙක් වාහන පදවන්නේ නැති නිසා දන්නේ නැහැ. නමුත් කියන්න තියෙන වාහනයක් ස්ටාර්ට් කරලා පළවෙනි ගියරයකට දැම්මට පස්සේ වැඩි පෙට්‍රල් ප්‍රමාණයකින් සුළු හැතැම්ම ගාණක් යන්න පුළුවන්. දෙවෙනි ගියරකට දාපම මේ ඒ පෙට්‍රල් ප්‍රමාණය මීට වැඩි හැතැම්ම ගාණක් යන්න පුළුවන්. මොකද වාහනේ තියෙන්නේ තල්ලුවක ගැම්මක නමුත් හරි වෙලාවට දාගන්නවා. ඊට පස්සේ දෙකේ ඉඳලා තුනට දැම්මට පස්සේ එහා සමාන පෙට්‍රල් ප්‍රමාණය ඊටත් වැඩි වේගෙන් යන්න පුළුවන්. හැබැයි දෙකේ ඉඳලා වෙලාව දැනගන්න ඕන තුනට දාන්න. ඉතින් යම් මේකින් වාහනේ එකේ යනවා හොඳට වාහනේ ගැම්ම ගන්න ඉස්සලා පිකප් වෙන්න ඉස්සලා සෙකන්ඩ් එකට දැම්මොත් ඉග්නිෂන් ගන්න. ඒතකොට කරන්න තියෙන්නේ ආයෙ ෆස්ට් එකට දාන එකයි. සා වම දකුණ කර කර ඉන්නකොට එසවීම තැබීම කරන්න ගිහිල්ලා ඒක පැටලෙනවා නම් ආයෙ වම දකුණ කරන්න. ඊට පස්සේ කරන්න පුළුවන් නම් මට්ටම් උනාට පස්සේ ආයෙ වම දකුණ දාන්න. වම එසවීම තැබීම කරනවා. එසවීම තැබීමත් තව ඉස්සරහට යන්න පුළුවන් එසවීම යැවීම තැබීම. ඒක බැරි නම් ආයෙ එසවීම තැබීම. ඒකත් බැරි නම් ආයෙ වම දකුණ. ඒ නිසා ඒ තමන්ගේ ඉදරන් කර්මන්නේ වෙලා තියෙන ප්‍රමාණය හැටියට කොයි ගියර් එකද දාගන්නේ කියන එක පරිශන කරන්න. දිගට පරිශන කරන්න පුළුවන් තරම් ඉස්සරහට දාන්න පස්සට දාන්න මේ එකක්වත් හරි එකක්වත් වැරදි නැහැ ඒක අවස්ථානුකූල අවස්ථානුරූපීව තමන් කළ යුත්තක්. ඒක මේ ප්‍රශ්නේ අහලා තියෙන ලියලා තියෙන ක්‍රමය හොඳ නිසා ප්‍රශ්නේ තේරුම් ගන්න පුළුවන්. උත්තරේ හරිම සරලයි. මේ මේ හැම කෙනෙකු වම දකුණ කළ යුතුයි හැම කෙනෙකු එසවීම තැබීම කළ යුතුයි හැම කෙනෙක් එසවීම යැවීම තැබීම කළ යුතුයි එහෙම එකක් නැහැ පළවෙනික හරි ගියා නම් විශේෂම විවසනා නැඹුරුවක් තියෙන එකනට දෙවෙනි කීයකට දාන එක පියවර එක සැරේට මෙනෙහි කරනවා කියන්නේ වම දක්වන. එක පියවර මෙනෙහි කිරීම දෙකට මෙනෙහි කරනවා කියන්නේ එසවීම තැබීම. එක පියවර තුන් සැරේට මෙනෙහි කරනවා කියන්නේ එසෝන යවනවා තබනවා. ඒක නිකන් ගියර් හතර මාරු කරනවා වගේ ඉස්සරහට පස්සට දාලා බලන එකයි තියෙන්නේ. අර ඇට කැඩෙන ස්වરૂපයත් ආයාස කරලා කරනවා නම් ඒක හානි කරනවා. මොත් වෙනදත් මේක තියෙන්න ඇති දැන් නම් ඇහෙන්නේ ඒකට අනුකම්පා කරලා යන්න ඕන. මුගක් වෙලාවට අපි අපේ ශරීරයත් එක්ක නෙවෙයි ඉන්නේ. ඒ නිසා මේ ශරීරේ වෙන දේවල් ඒක දිහා බලන්න පටන් ගත්තාම විශේෂයෙන් පේන්න පටන් ගන්නවා. නමුත් ඒක සිද්ධ වෙන්න පටන් ගන්නව නෙවෙයි. සිද්ධ වෙන්න පටන් ගන්න බොහොම කල්. දැනගන්නේ දැන්. ඒක භාවනායේ ගුණයක්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ රාගය නිසා මේ සතුන් සංසාරයේ අතරමං වන හැටි දැක මමද මින්බතු රාගය රාගයක් ඇති නොවන පරිදි ඇසට දකින දෙයක් ලස්සන ලෙස හිතට දැනෙන විට ක්ෂණිකව උඩුහම ඉවත් කර සැබෑ ලස්සනත් නොමැති බව හිතට අවබෝධ කරවයි මේ දවස පුරාම සිදු කරමින් සිටි ප්‍රතිඵලය පහදා දෙන්න. ඉතින් මේ දවස පුරාම කරමින් සිටිනනම් එයා ඕනේ අපිට පහදා දෙන්න ඇත්තටම මම මේගොල්ලන්ට පහදලා දෙනවට වැඩියි. මේ කරන මනුස්සයයි පය මේක අත්දකලා කියන්නේ මම කොහොමද මම කරන්නේ නැහැ මම ලස්සන දකින්නට කටත් අරලා බලන මොකද ලස්සන වෙලා කට අරලා බලන එක මම නෙවෙයිනේ මම දැනගන්න ඕන්න උඹේ හැටි ඕන්න උඹට කට අරන උඹ ලස්සන දිහා බැලුවෙ එච්චරයි ඔක පතුරු ගහන්න යන්නෙත් නැහැ මම හැම ගහන්න යන්නෙත් නැහැ මට්ටම පැනලා ගියොත් විතරක් ස්විච් එක දාගන්න එකයි කරන්නේ ලෝකේ ජීවිතේ සතුට ලස්සන ඔක්කොම තියෙන්න ඕනේ මේවා දැක්කම ඇඟේ දාගන්න එපා ඒක දැකපු ගමන් සතුටට වෛර කරන්න යන්න එපා ඒක නෙවෙයි විපස්සනා කියන්නේ. ඒක සමත උපක්‍රමයක් වෙන්න පුළුවන්. ඉතින් ප්‍රතිඵලය වෙන්න පුළුවන් පිස්සු වැදෙන එක වෙන්න පුළුවන්. කිසිම දෙයක හොඳක් දකින්න හොඳ නෑ මේ පතුරු ගගා හැම ගගා බලන්න ගත්තාම හීනෙමුත් පෙනෙවියෝවා. අස්තරන කොටත් පෙනෙවි. ඊට පස්සේ අන්තිමට යණ යන තැන පතුරු ගහිලා තමයි තියෙන්නේ. ඒ නිසා මම කියනවා නැවතත් අර මුල් උපදේශ පන්තිට අහුම්කම් දෙන්න මේ ඇත්ත ඇති හැටියෙන් දකින්න මිසක ලස්සන කැත කරන්න යන්නත් ඒවා කැත ලස්සන කරන්නත් යන්නේ. බුදුරජාණන්සේගේ ගුණයක් තමයි උත්සාදනංච ජඤ්ඤා අපසාදනංච ජඤ්ඤා නේව උත්සාදේති නේ අපසාදේති යථා භූතං ඒව මේ ආවිකරෝති කියලා. උන්වහන්සේ ඕන දෙයක් ඔසවා දක්වන්න පුළුවන්. ඕන දෙයක ලස්සන දකින්න පුළුවන්. ඕන දෙයක් පහත් කළ බලන්නත් පුළුවන්. ඔක් කවදාකවත් දෙක එසවත වීමක් කරන්නේ නැහැ. පහත් කිරීමක් කරන්නේ නැහැ. ඇති ඇටි දකින්න. චා ලස්සන කියන්නේ ලෝකෙන් අයින් කරන්න ඕන දෙයක් නෙවෙයි. ලස්සන ලෝකේ ත්‍විච්ඡාවයි ඒක පිටිපස්සේ වහ වැටිලා ගිහිල්ලා තමන්ගේ මේ ප්‍රයෝජනේ සලකලා ගත කරන ජීවිතේ නාස්ති කරගන්න එපා. ඒකට මේ ලස්සන දේවල් වල තාරගාලා හරියන්නේ නැහැ. තමන් ඒක වැඩ කරන හැටි මේක ඒ ඒ ඔය මං කියන්න හදන දේ තේරුම් ගත්තේ නැති කෙනාට මේ වචන වලින් වාසියක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්න හදන්නේ මේ මුළු ලෝකේ පුරාම මේ හං එලනවා කටු ඇනිනවා කියලා. සෙරපු දෙකක් දාගන්න වෙනුවට. ලෝකේ හංගෙලන්න කියලා ජීවරයක් කරන්න බෑ. ඊට වෙඩි ලෙසේ සරපු දැද්දා ගන්න. ඒක නිසා දකින්න දේවල් මොකක් වුණත් Tamange ඉන්දිය සංවරය හරහා මිස ඒ දකින්න දේවල් මකන්න ගිහිල්ලා දකින්න දේවල් වලට විරුද්ධව කටයුතු කරන්න යනවා කියන්නේ මූලධර්මවාදී. සුචරිතවාදී. ඉතින් සමහරව ඒ විදිහට දැන් මේ චරිතයේ මුල් ප්‍රශ්නේ කියවනකොට මෙතනදී අත්කල මතාන යෝගයට බර වෙච්ච චරිතයක්. ද්වේෂ චරිතයක්. කිසිම දවසක ලස්සනක් තියෙන්න හොඳ නැහැ. ලක්ෂණ දවව රාගෙනවා. රාග දවව ගමන් සංසාරයට බැඳෙනවා. ලෝකයේත් එහෙමයි කියලා නෑ. සංසාරයට බැඳෙන රාග නිසාම නෙවෙයි, ද්වේෂ නිසාත් බැඳෙනවා. මෝහය නිසාත් බැඳෙනවා. ඉතින් මෙතන තියෙනවා ද්වේෂය. ද්වේෂයේ යටි නූලෙන් වැඩ කරනවා. බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේට ප්‍රතිඵල ලැබුණු කතාවක් ප්‍රතිලබ භාවනාවක් ලෙස පහදා දී තිබු නිසා ශරීරේ පාදාන්තයේ සිට සම ඇටලේ කෙස් ලෙස වෙන්වෙන්ව ගොඩගසමින් මින් මම කුමක්ද බැලීම පුරුදු වූයෙමි. ඉන්පසු ඒ වාද කුඩා කුඩා අංශ වලට බෙදමින් පටවියාපෝ තේජෝ වායෝ අංශ වලට එකතුවක් බව අවබෝධ කරගතිමි. මෙය පොතේ ඇති හැටියට අංශු මිටි මිටි එකට බැඳී ඇති බව දැකීම නිවැරදිද? ප්‍රඥාවට දකින්න කෙසේද? ආනාපානේ වඩන ගමන්ම මේ කිරීමත් සුදුසුද? කරුණාකර පහදා දෙන්න. ඉතින් මම අර ප්‍රශ්න වලට කිව්වා තමයි කරුණාකර මේ රිට්‍රීට් එකේ ඉන්න ටිකේදී මේ උපදේශ පන්තිය නැවත නැවත අහන්න. මේ මොනම ක්‍රමයකට හරි මෙහෙවන්න පටන් ගත්තොත් මේකට කියනවා බ්‍රේන් වොෂ් කරනවා කියලා. කන්ඩිෂන් කරනවා කියලා හිල්ලන දේ පේනවා. ඊට පස්සේ අර ප්‍රශ්න එනවා මේක ඇත්ත මේ මේ මේ ප්‍රශ්නේ නගලා තියෙන්නේ මේ පොතේ ඇති හැටියට අංශු මිටි මිටි එකට බැඳී ඇති බව දැකීම නිවැරදිද ප්‍රඥාවෙන් දකින්නේ කෙසේද? මේ සැකෙන් ඉක්මවන්න හම්බෙන්නේ නැහැ. ඇයි මේ පොතක තියෙන එකක් කල්පනා කරගෙන ඉන්නවා ඒක පේනවා. ඊට පස්සේ දන්නේ මේ පේන්නේ හිතලුවද්ද ඇත්තක්ද කියලා. එන්නේ වගේ දෙයක් එන්න ඉඩක් නැහැ ආනාපානෙදී. එහෙම නැත්නම් මේ පිම්බීම හැකිලිමේදී දැන් වම දකින මොකද ඒක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් අත කාලා බලන්න පුළුවන් ඉතින් මේ මහසි සයිඩ් ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා එහෙම පිම්බීම හැකිලිම ප්‍රශ්න කරනවා අත තියලා බලන්නයි කියලා පිම්බීම හැකිලිම ප්‍රകൃතිය දැනනවාද කියලා ඉතින් මේක මේ සියුම් විදියට අර මූල කර්මස්ථානයේදී අතුරු පාරවල් වලට වඩා හොඳ ඉක්මන් කර ප්‍රතිඵල බලාපොරොත්තු යන්න හදනවා. ඉතින් වෙන්නේ මොකද්ද? අර සරල ක්‍රමේවත් කරගන්න බැරි වෙනවා. ඒ නිසා ආනාපානය හරහා මේ තීරටම යන්න පුළුවන් ඉස්සල්ලාම අත්දැකිය හැකි, අත්විඳිය හැකි, අස්පනා අපිට දැකිය හැකි ප්‍රත්‍යක්ෂයක් එක යනවා. ඒකට අපි කියනවා කායගත සතිය කියලා. මේකත් කායගත සතියක් තමයි. නමුත් මේක හිතලුවක් හරහා යන්නේ. මේ ප්‍රශ්න දෙකම ද්වේෂයෙන් ආත්තිකල මතානියෝගයට හැරිච්ච චරිත සමතේ ගැන පැත්තට වගේ චරිතකින් ලියවිච්ච එකක්. නමුත් එච්චර තද බල දැඩි මතධාරී කෙනෙක් නෙමෙයි මේ ලියලා තියෙන්නේ. සාමාන්‍ය මට්ටමේ හොඳට මතක තියාගෙන කායන පස්සනාව අත්දැකිය හැකි දෙයක් හරහා යනකොට මේ ඔක්කොම දිගහැරලා එනවා. ආනාපානය ගැන හිත යොදවා සිටීදී ශරීරයේ පැනහළු පිම්බි උඩුකය සියුම් ලෙස විශාල වන අයුරු දැනේ. මේ පහදා දෙන්න. බල මට ප්‍රශ්න තමයි මට දාන්නේ. ඇයි <laughs> මයින් අහන්නේ මොකද්ද මේ Taman හුස්ම ගන්නකොට පැනහළු පිම්බෙනවා අර අර වීඩියෝ එකේ පෙන්වුවේ බටයක් ගහලා පැනහළු පිම්බෙන හැටි. કૃතිමව ප්‍රෙෂර් එකදී ඔය පහදන්නේ මොනද? උත්තර තමයි දෙන්නේ. මේ අහන්නේ මම ලස්සනද වගේ නැත්නම් මම ඉස්සරහට යනවද මම පස්සට යනවද කියලා නරක මිනිහෙන් අහන්නේ. වයනගේ එහෙම කාටවත් උඩගෙඩි දෙන ගතියක් කාටවත් මේ ලනු දෙන ගතියක් නැහැ. උඹ දැක්කනම් උඹට තියේ මම දැක්කනම් මට තියේ. ඕක දැකපේක නැවත නැවත බලන්න. එතකොටයි පැහැදිලි වීමේ. මම මොනවා කිව්වත් ඇති වැඩන්නේ මට අදාළ නැති දෙයක් මට කතා කරතයි මට වැඩන්නේ නැහැ. මේක පේනවනම් මේක ප්‍රත්‍යක්ෂේන. හිතලුවක් නෙවෙයි නම් නැවත නැවත කරන්න. එතකොට ඒක පිළිබඳව ආහාද ගතියක් මිත්‍ර ගතියක් ඇති වෙනවා. වෙන කවුරුත් පහතලා දෙන එක නරක නෑ. ඔය yaad දෙන්නේ නෑ. ඒකේ මරන්න නැවත නැවත කරලා බලන්න. ආනාපානය ගැන හිතේමා සිටියේදී ඔළුව පිටුපස අඩු අඬුවකින් හිර කරනා ලෙස තද කැක්කමක් දැනේ. හුරහිදිගේ එන බෙල්ලේ කැක්කමක් නොවේ. කැක්කමයි ලෙස වේදනා සීකරන විට ටික වේලාවකින් නැති වියයි. මීට පෙර මෙසේ සියුම් මෙසේ සිටුවේ නැත පහදා දෙන්න. ඉතින් මේක පළවෙනි ප්‍රශ්නටම වගේම දෙකම පහදලා දෙන්න කියලා කියන්නේ එකම උත්තරයි තියෙන්නේ බහුලීගත කරන්න. නැවත නැවත එන්න දෙන්න එන්න දෙනකොට ඕක පිළිබඳ තියෙන අර සබකෝල ගති නැතුව එහෙම නැත්නම් මේ කෝඩු ගති නැතුව දැනගන්න පුළුවන් මේ ශරීරයේ මෙවුවා නිතරම වෙමින් තියෙනවා අපි මෙතෙක් කල අනුන්ගේ ශරීරනේ බල බල හිටියේ අනුන්ගේ දේවල් බල බල හිටියද දැක්කේ නැහැ දැන් දකින්න එක විතරයි තියෙන්නේ ඒක නැවත නැවත දකින්න එතකොට තමන්ට gedara ගියා වගේ දැනේ කරකොලත් ඇරියා වගේ නෙමෙයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරගෙන යාමේදී හිස්මුතුලින් හිලක් සෑදී කොඳුයට පෙළ දිගේ යන අක්ෂේ වටා වෙන්නති අක්ෂේ වටා සියුම් ලෙස ශරීරයේ භ්‍රමණය වේ විනාඩි කිහිපයකින් අතර වේ මේ නොසලකා හැරිය යුත්තක්ද එසේම බුද්ධ රූප මතුවී පෙනේ සඳක් වැනි සෞම්‍යලියක් යුක්ත ආලෝකයක් නාසයේ ළඟින්ම රැඳී පටපවතී. ඒ දෙස බලා සිටීමට හිතේ. එවිට එය සිවුම් අංශවලට කැඩී විඳී මධ්‍ය ලක්ෂයකට එකතු වෙන බව පෙනේ. මේවා නොසලකා නාසයට සිහිය තැබිය යුතුද? නොසලකා නෙවෙයි. මේවා හොඳ ලකුණු නම් මේවා හරහා මේක විනිවිදගෙන මේවා එහෙම වෙන්න වෙද්දී ඒකට බාධා නොකර පියලා අරින්න නැතුව ආනාපානෙ බලන්න. නැත්නම් මේවා පේනකොට මේවා තියේදී ආනාපානෙ කොහොමද පේන්නේ? මේවා නොපෙනෙනකොට කරදරයක් නැතුව ආනාපානෙ කොහොමද පේන්නේ කියලා දෙක දකිනකොට මේකෙන් ආධාරකයක් මිසක් බාධකයක් හෝ සංකර භාවයක් එන්නේ මේක නොසලකා හරින්න එපා. නොසලකා හරින්න කිව්වොත් ද්වේෂ වෙනවා. මේක එහෙම තියේදී මම තමන් අර කරගෙන ගියානපානේ දිගට කරගෙන යන්න පුළුවන් නම් හොඳ පළවෙනි පන්තියේ ප්‍රශ්න පත්‍රය සමත් වෙලා දැන් දෙවෙනි පන්තියේ ඊට වැඩිය ගැඹුරු ප්‍රශ්න පත්‍රයකට උත්තර දෙන්න වගේ හිත ඉදිරියට යන කොහොමද ඉදිරියට යන ලකුණු වගේ තමයි පේන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ වාගේ ස්ථානයකදී අමනුෂ්‍ය දෝෂ භවනා යෝගින් බලපෑ හැකිද? මාර්ෂයේ බලපෑමක්ව භාවනාවට අකමැති പ്രേත භූත කොටස් වලට බලපෑමක් ලක් විය හැකිද බුදුගුණ සීකිරීමේ වළක්වාගත හැකි මාර්ගදී පහදා දෙන්න මේදී මනුස්ස දෝෂ වලට දෝෂ වලටද අමනුස්ස දෝෂ වලටද මනුස්ස දෝෂ බලපාන මොකද මනුස්සෝ කරකිනවනේ දායකයෝ ඉන්නවා කැපකාරයෝ ඉන්නවා යෝගාචරයෝ ඉන්නවා සංඝයා ඉන්නවා ඒ ගැන පරිසම් වෙනවා අමනුස්ස දෝෂ ගැන වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් මනුස්ස දෝෂ නම් තියෙනවා එතකොට මායාවේ වෙන්නේ නැති බලපෑමක් හෝ භාවනාවට අකමැති പ്രേත භූත කොටස් වල බලපෑමට ලක් වේද මායයත් නැහැ പ്രേත භූතයත් නැහැ මේ භාවනාවට අකමැති මිනිස්සුයෝ ඉන්නවා ප්‍රසිද්ධිමත් අකමැති ඉන්නවා වක්‍රවත් අකමැති ඉන්නවා ඉතින් ඒගොල්ලෝ දැක්කට පස්සේ නොදැක්කාසේ කරගෙන යන එකයි තියෙන්නේ අපිට ඒ කට්ටියත් එක්ක යුද කරන්න ශක්තියකුත් නැහැ ඒ නිසා ඕනේ මෙහෙමයි ඒකට කියන්නේ තියෙන්නේ. භාවනා වාඩි වෙනකොට එහෙ නැත්නම් මේ රිට්‍රීට් එකට එනකොට මේ කයයි ජීවිතයයි බුදුහාමුදුරන්ට පූජා කරලා එන්න. මගේ කයත් ජීවිතයත් බුදුන්ට පූජා වේවා කියලා සීලය ආවර්ජනය කරන්න. මනුස්සයෙක් හරි අමනුස්සයෙක් හරි ඇවිල්ලා අපිට කයට ජීවිතේ තර්ජනය කරන කියන්නේ ලොක්කට දීලා තියෙන කතා කරගන්නේ. කොන්ත්‍රාත්යක් අස්සම් කරලා තියෙන ලොක්කට දීලා තියෙන ශරීරයයි කයයි ලොක්කත් ඒ කතා කරන මම භාවනා කරනවා කියලා අනිකයි. අපිට බෑ ඒක කරන්න බෑ. ඒක නිසා ඒක දන්න කෙනෙකුට බාර දෙන එකයි තියෙන්නේ නඩුවයි කේන්ද්‍ර මේ මේ කේස් එක බාර දුන්නාට පස්සේ සර්වඥාන්සේ බලාගන්නේ සර්වඥාන්සේ කියලනේ බයක් වෙනවා නම් බයං ආ චම්බි තත්තං ආ ලෝමාංසෝවා මමේව තස්මින් සමයේ අනුසරියාත ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ සවක්කාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ ඉතින් ඔය තුන තමයි ළඟ ඒ වෙනකොට තියෙන්නේ බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ තියෙනවා නම් ණයට ගන්න දෙයක් නැහැ අනිත් එක එහෙම වෙලාවක කවුරු හරි එක මරාගෙන කෑවා නැති ප්‍රශ්නේ මොකෝ? මේ බුදුහාමුදුරන් පූජා කරලා තියෙන වෙලාවක ගෙදරදී ඔයි කාරිය රණ්ඩු කරගෙන ඉලාදී තෝ කනවා කී කියන වෙලාව මැරනවට වැඩිය. මේ වගේ තැනට ඇවිල්ලා මැරලා කියවම කොච්චර හොඳද? මේ වගේ තැනදී කියන්නේ කවුරු හරි ඉන්නවනම් අනේ අරගෙන ඵලයන් මාව බය වෙන්න එපා. සක්මන් භාවනා කිරීමේදී හිත වම් පාදයේ දකුණු පාදයේ ඇසින් මීටරයක් පමණ ඈතින් දැකින රූපය සහ ඒ මොහොතේ කනට ඇසෙන ශබ්ද යන සියල්ලම සියල්ලටම යොමු වේ. වම් සහ දකුණු පාදයට ඇසින් දකින වැලි හෝ පාපිස්නේ වර්ණ හඳුනා ගැනීමටත් තුන් ආකාරයට සිත ගමන් කරයි. වම හා දකුණු පාදයේ චලනයට වවන සිත සබා ගැනීම පහසුව කරුණා කර මේ පහදා දෙන්න. කමන්නයි තුනම ඉතින් ප්‍රകൃතියනේ. මීටරයක් විතර නෙවෙයි මීටර දෙකක් විතර ඈතින් බලන්න කියන බම්බයක් විතර ඈතින්. එතකොට ගොඩක් කකුල දිහා හෝ කකුලට කිට්ටුව බලන්න යනකොට බෙල්ල නැමෙනවා වැඩි නිසා මේ පිටිපස්ස වේදනාව එනවා. ඒ නිසා බම්බයක් පමණ ඉස්සරහා විය දණ්ඩක් පමණ ඉස්සරහා බලන්න කියනවා. එතකොට සද්දෙත් ඇහි. පය පොළවේ වැදිනවත් ඇහි. නිකන් මේ පොළොව පිටිපස්සෙන් පිටිපස්සට යන්න වගේ පේන්නත් පටන් ගන්නවා. ඒ තුනම ප්‍රകൃතිය. ප්‍රකට දේ බලන්න. එක එක වෙලාවට එක එක පේන්නේ ප්‍රශ්න නැහැ. තුනම ප්‍රകൃතිය. ඒ නිසා ඒක බොහොම හොඳ මේ එකක් බලන්න කියලා එකක් මණිකක් ගන්න කියලා ඉල්ලමක් හරපිලා තුනක් හම්බෙච්චාම මණික් තුනක් හම්බෙච්චාකට නඩු දාන්නේ හරි මගුලක් උනේ මම එක මණිකක් ගන්න බෑරුවේ මෙන්න මෙන්න බොලේ බලපල්ලකෝ තුනක් හම්බුනායි කියලා නඩු දාන ගතියක් තියෙනවද නෑ හංගගෙන අර දෙකක් හංගගෙන එකයි හම්බුනේ බලපංකෝ කියලා කියලා එච්චරයි මේ එකක් බලන්න කියලා තුනක් හම්බෙච්චා මොකක්ද නරක ගරු ස්වාමීන් වහන්සේ දින පහක් භාවනා තුලත් කළත් තවම සමාධිගත වීමට නොහැකි විය. එසේ වුවාට වීර්ය අත් නොහලෙමි. ඉදිරි දින කීපයට සමාධියක් ලබා ගැනීමට නොහැකි වේයයි වේදනාවක් හිතට නැගේ. අනුකම්පා කර මේට පිළිතුරක් දෙනෙමින් ඊතා බැගෑපැත්ත ඉල්ලා සිටිනවා. මම ඊතාමත් බැගෑපැත්ත ඉල්ලා සිටිනවා. මේ භාවනා පන්තිය සමාධිය සඳහා කරන එකක් නෙවෙයි. සතිය සඳහායි. සතියට තේරෙනවනම් දැන් සමාධිය නෑ කියලා ඒ හොඳ සතියක් දිගට කරගෙන යන්න. පටන් ගන්නකොට මම කිව්වා අනන්ත අප්‍රමාණ ප්‍රශ්න එනවා. මේ එක එක අනම්මනම් කොන්තරත්. අපි අස්සම් කරලා තියෙන එක කොන්තරත් එකයි. මේක සතිපට්ඨානේ සමාධිය තියෙනකොට තියෙන බව දන්නව නැතිකොට නැති බව දන්න. මට වීර්ය තියෙනකොට තියෙන බව දන්න නැතිකොට නැති බව දන්න. මට ඉස්සරහට අනේ සමාධිය නැති කියලා බඩ දනවා ඒකත් දන්නවා. ඒ හොඳයි. මොකක් එකක්වත් පිටකට්ටි කියව නෙමෙයි. අස්පනා අපිට Taman ළඟ තියෙනවා. ඉතින් මේක ලොකු සතියක් බව. ලොකු එලඹ සිටීමක් බව. ලොකු සිහියක් බව තේරුම් ගන්න ලැබෙයිවා කියලා තමයි මම බගෑපත් ඉල්ලා සිටින්නේ. මාත් ඉතාමත්ම බගෑපත් වෙනවා. පුළුවන් ක්‍රමයට මේ සතිය කියන එක අවබෝධ කරගන්න කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ 29 වෙනිදා අපි සියලු දෙනාම උඩහට ගියමු. එෙහිදී ඒ ස්වාමීන් වහන්සේගෙන් සියලු දෙනාම ප්‍රශ්න ඇසීමට ඉදිරිපත් වූ අයුරු මමත් ඇතුළු දුටු නිසා මෙසේ ලියමි. අපි සියලු දෙනාටම ඇත්තේ මයික් බීටයක් බව වටහා ගතිමි. ඔබ වහන්සේ ඒ ඒ අවස්ථාවේ ඇසීමට අනන්තවත් මේ ධම්ම ප්‍රසන්නතත් මේ නොඅසහා සිටිනේ මයික් එක නිසාය. මයික් එක නැතුව අපගේ අවස්ථාවල ඒ අවස්ථාවේදී ඇති වෙන ගැටළු ප්‍රශ්න ඇසීමට හැකි ක්‍රමයක් අපට ලබා දෙන මේ ඉතා යථාර්ථ ඉලා සිටීම ලියන්න. මේ ලියන්නේ මයික් එක නැතුව. ඇති වෙන්න ප්‍රශ්න තියෙනවා. තවත් ක්‍රමයක් තියෙනවා නම් මයික් එක වෙනකොට ඕ වෙන එකක් දාලා ප්‍රශ්න එක නතර කරන්න මම ඒකත් කරනවා. මොකද ඇති වෙන්න ප්‍රශ්න තියෙනවා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මේ ලියන ක්‍රමේ මයික් බෙහෙතියටම වෙන්න ඇති. ඒ ප්‍රශ්නයක් නෑ. මොකද මේකට සම්බන්ධ නෙවෙයි පිටේ ඉඳලා අහන අයට කෘත්‍ය සම්පාදනය වෙනවා. ඒ නිසා මේ තමාර කට්ටිය ඉන්න මයික් එකට කතා කරන්න ඕන නිසා ප්‍රශ්න හදාගෙන අහන කට්ටිය. එහෙමත් ඉන්නවා මොනවා මේ කවදාත් මයික් එක කතා කරලා නැහැ. නැත්නම් ඒකට ආස නිසා ඉතින් අරගෙන මොනවාද කියලා. ඉතින් මේ ඔක්කොම ඉෂ්ට වෙන්න ඕනේ. මේ ඔක්කොම ඉෂ්ට වෙන්නේ මේ ලිඛිත ක්‍රමය පැහැදිලිවම තියෙන්නේ මයික් එකක් නැතුව අපගේ ඒ ඒ අවස්ථාවලට ඇති වෙන ගැටළු ප්‍රශ්න ඇසීමට හැකි ක්‍රමයක් අපට ලබා දෙන්නේ ඉතා යටහත් ඉලා සිට. ලිඛිතව දීපුවාම එහෙනම් තමයි අපට අසුද්ධ කරන වෙලාව කිව්වාම ආරයි. ඒ නිසා හම්බෙච්ච අවස්ථාව ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න බෑන වන වන කරගත්තොත් අපි නීති දාන. වෙන කරන්න දෙයක් නෑ. ඕගොල්ලෝ දාන එක තමයි නීති දාන. දැම්මට පස්සේ ගන්න බෑ. ඒ නිසා මේ තියෙන අවස්ථාව මේකෙදී මම දකිනවා මේ මේ ප්‍රශ්නේ මම ගෙස් කරනවා කාන්තාවෙන් ඇවිල්ලා තියෙන කියලා. මේ ප්‍රශ්න සියල්ලම කාන්තාවන් ඉති කරන ප්‍රශ්න. ඕගොල්ලන්ට දීපු අවස්ථාව ඕගොල්ලෝ හරියට වන කරගන්න. ඒ වණ කරගත්තට පස්සේ මේක ලෝකෙට යනවා. ගිය ගමන් ඔක්කොමලා අපිට තොරතුරු එවනවා. මේක ඕනේ නැහැ මේක නැතුව කරගෙන යන්න කියලා. ඉතින් ඒක නිසා කැමැති නම් ඔය ඔය කියන හැම එකක්ම මතක තියාගන්න ලෝකයට ඇහෙනවා. ලෝකයට ඇහෙන එකේ මට කරන්න දෙයක් නැහැ. මම 50ක් වග වෙනවා. ඒ නිසා දීපු අවස්ථාවේදී මේ සුඛෝපභෝග විදිහට තනෙන් කිරි බොනවයි, ටිට් එකෙන් කිරි ඉල්ලනවයි දෙක තුනම නැතුව මේක අපි ලද විදිහට අරියා. ඒ වෙනස මේ කොහොම කරන්න ගියාම වෙන්නේ ඕගොල්ලෝ හරි පටු කර ගැනීමක් කරනවා. ඕගොල්ලෝ විසින්ම දඬු අඬුව කරකව ගන්න. අවුරුදු 40ක් 45ක් පරිමිත් එක කරලා තියෙනවා. මොනම ප්‍රශ්නයක් නැහැ. දැන් මේක ආපු ගමන් අපි කැමති මේකට ඉඩ තියන්න කවද මොකද වැඩි හරියක් එන්නේ කාන්තාව. ඔය කාන්තාවන් තුළ තියෙන ඉතාමත් සියුම හරියට ප්‍රශ්නෙට බහින්. නමුත් ආයතනයත් එක්ක ඔය දෙනුට ගිය ගමන් ආයතනය කරණ තියෙන එකම දේ තමයි පනත් නීති රීති ගෙනල්ලා හිර කරනවා. ඔහුගේ ටිකේ ඒ හරි අමතර අත්දැකීමක් නිසන්ව නේද. නිසා කරුණා කරලා මේක අපිට හම්බෙච්ච කලාතුරකින් හම්බෙච්ච අවස්ථාවක් ඔය නිකන් හම්බෙන ගුණාගේ අම්බලන්න යන්න එපා. පොඩ්ඩක් කැප කරන්න. ප්‍රයිජිකෙක් නැති වුණාට ප්‍රශ්න ඇහුවට මොකෝ? වෙනතෙන් වල දෙන්නේ නැහැ නේ. ඕම ප්‍රශ්න කතාව වකට දෙන්නෙම නැහැ. ඒ නිසා ඒකෙදි මේ හම්බුන පමණින් හම්බෙන අවස්ථාව ගන්න එපා. ගත්තට පස්සේ ඒක පිළිබඳව මම වග වෙන්නේ මම මෙහෙම කියන එකත් අසාධාරණ නැති. නමුත් ඒක මම මේ දවස්වල පොතක් කියවනවා why man can't listen I why don't woman read maps කියලා. ඒක කියලා තියෙනවා ලස්සනට මේ කාන්තා ගති පිළිගන. ඉතින් මං වැන්දි නැති මිනිහෙක් වශයෙන් හරි පොරොස් දෙනවත් පොත ඇයි මේ ගෑනු මෙහෙමද හැසිරෙන්නේ කියන්නේ. ඒක කියලා තියෙනවා ඒක පොඩ්ඩක් කියවලා බලන්න ඒ කටිකේ ඥානගතව තියෙනවා. ඒකට අපි අනුකම්පා කරන්න ආબોධ කරන්න. නමුත් ලෝකයා ඔක්කොම එහෙම අනුකම්පාවේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒක නිසා දීලා තියෙන ඉඩ තමනුත් කැප වෙලා, තමනුත් ටිකක් යෙදිලා මේක එක සැරේම වහා ගහලා කොට හදන්න යන්නේ නැතුව ටිකක් එදිලා යන්න. පුළුවන් හරිය කරගෙන කරගෙන යනකොට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. නමුත් මේ විදිහට හරියටම ඉදිකටු ගාලෙන් ඉදිකට්ටෙන් ගන්නවා වගේ කරන්න ගියොත් එන්නේ පණත් වැඩි වෙයි, නීති වැඩි වෙයි, බිත්ති මදි වෙයි බෝඩ් ගන්න. ඇප්ලිකේෂන් ෆෝම් එකේ තියෙන ඉලක්කම් ගන්න වැඩි වෙයි. ඉතින් එතකොට එසේ මෙසේ මිනිහෙකුට රිට්‍රීට් එකට එන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මේ නීචල් ප්‍රශ්න නිසා. ඉතින් සයිවයිදී ඒ තියෙන දේවල් සාකච්ඡා කරන්න එපයි කියලා මම යටපත් කරන්න යන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන්න. නමුත් හැම කෙනාම කැප කරන්න. එහෙම නැතුව මේ ගියොත් අපි ওই පාර්ලිමේන්තුවගේ හන්සත් වාර්තා ලියලියා භාවනා පැත්තක තියාගෙන සම්මන්ත්‍රණ සීතිය ඉඳීවි ප්‍රශ්නේ. මනුස්සකම යට යාවි. අපගේ ගරු ස්වාමීන් වහන්සේ භාවනාවෙන් අනිත්‍ය දුක අනාත්ම බලන බලන්න අවශ්‍ය වන්නේ ඇයි? කලකදී මම ධාතු මනසිකාර්ය අසුභය යන භාවනාව දෙකමයි වඩන්න හිතෙන්නේ. කල කාලයකදී මට ධාසු මනසිකාරයත් අසුභයත් වෙන භාවනා දෙකමයි වඩන්න තියෙන්නේ. හිතෙන්නේ. ඒ කාලෙදී තමයි කායට තියෙන කැමැත්ත බබලවන තරම් නොවන නොවටින බව පෙන්වේ. දැන් මට නිතර හිතෙනවා හැම දෙයකම ඇතිවීමක් සමගම පැවති නැතිවීම ඒකාන්තව මේ ආයතන වලින් ගන්න සියල්ල නැති වෙන බව ක්ෂණයක් ක්ෂණයක් පාසා පෙනේ. පවතින ලෝකයේ අවශ්‍ය තැනට අවශ්‍ය විදියට රඟපානවා. නමුත් මාර්ගඵල පමණයි නিত্য බව දාන්නේ. ප්‍රශ්න ටික අහපු විදිය පටලවිලක් දන්නේ නැහැ. මට අවශ්‍ය වන්නේ මට භාවනාවට ගිය විට පැය පැය භාගයක් පමණ ගිය ගමන් අනිත්‍ය දුක අනාත්මේ වඩන්න තීතෙන්නේ ඇයි කියලයි. එසේ වී ඇත්තේ වැරදිලාද කරුණාවෙන් පහදා දෙන මේ නිලමි. මේකේ ප්‍රශ්න මේකයි මට භාවනාවට ගිය විට පැය භාගයක් පමණ ගිය ගමන් අනිත්‍ය දුක අනාත්මේ වඩන්න හිතෙන්නේ ඇයි කියලයි. එතකොට මේක මේ අනිත්‍ය දුක අනාත්මය හෝ වෙන ප්‍රාර්ථනාවක් හෝ වෙන අදහසක් හෝ වඩන්න හිතෙනවා. ඉතින් මේක භාවනාවට යනකොට Taman හිතාගෙන චේතනාපූර්වක කරන දෙයක්ද භාවනාවේ Tamanට කෙරෙන දෙයක්ද කියලා තීරුම් අරගන්න කෙරෙන දෙයට වග වෙන්න එපා. එච්චරයි බුදුරජාණන් කියන්නේ මේ අසංස්කාරිකෝ ඒ වෙලාවේදී මට අනිත්‍යසුක බලන්න හිතෙනවා නම් ඒකේ මේ හිතට එන මෙහෙවීමකින් තොර වෙන හිතවිල්ලක් ඒක මම කියන්නත් එපා මගේ කියන්නත් එපා ආත්මේ කරගන්නත් එපා ඒක උඩ ඉවරයි. ඒක ලේසි නෑ මෙහෙම කියවට තේරුම් ගන්න ලේසි නෑ. ඒ විදිහට මේ භාවනා පැය භාගයක් විතර යනකොට මේ හිතට එන අදහස මේක අනිත්‍ය වශයෙන් බලපං දුක් වශයෙන් බලපං අනාත්ම වශයෙන් බලපං කියන එක ප්‍රාර්ථනා කරලා අදිස්ථාන කරලා තමන් ගත් එකක්ද නැත්නම් ඒ වෙලාවට ඉබේ පහළ වෙන එකක්ද ඉබේ පහළ වෙන එකක් නම් අමතක කළ එකයි අදිස්ථාන කරන්න ඕනේ නැහැ එතකොට ඒක අනිත්‍ය දුක අනත්ම බලන වෙන්න පුළුවන් වෙන එකක් වෙන්න පුළුවන් ඔක්කොම සංස්කාර බවත් ඒ සංස්කාර වලට පොහොර දාන්න ඕනේ නැහැ. ඒවට එහෙම ලොක් වෙලා යන්න හදන එකයි තියෙන්නේ. දහං ගැටලු සායනාංශ මේ රකින්න සීලිය අපේ gedara gos කිනම් ආකාරයෙන් රැකිය හැකිද? ඒවා රකින්නේ කෙලෙසේද යන්න විස්තර සඳහන් කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. gedara ගියාට පස්සේ සිල්පද කඩන හැටි කියලා දුන්නොත් මම කියලා දෙන්න රකින්න හැටි. කාට හරි කියලා දෙන්න කොයි කොහොමද ඔයගොල්ලෝ කඩන්නේ කියලා? මම ඒක ටක් ගාලා උත්තර දෙන්න රකින්න හැටි. ඒ අර මේ රජුරෝ අටක් ගාලා පණිවිඩයක් කරහැලු මේ මහෞසත පරිසුපාට මගේ වැලියොන්චිලා ආවේ ලණුව කැඩිලා ලණුව හදලා දීපන් කියලා. මහෞසත පන්තු පණිකට කැඩිච්ච එක කෑල්ලෙවන්න මං හදලෙවන්නම් කියලා. වැල්ලෙන් හදපු කඹේ වැලි ලණුව ඔන්චිලාව කැඩිලා. හදපන් රාජහන. එයා ඒකේ මේ අටපැත්තේ ලෙවලර් කැඩිච්ච කෑල්ලක් මට යවන්න මට ඒක සාම්පලේ ගන්න පුළුවන් හදතයි කියලා. ඒ එච්චරයි. ඒ නිසා හිල්පද කඩන හැටි කියන්නේ මම මේ ප්‍රශ්න කරුවට ප්‍රශ්න දානවා එක්කෙනෙක්වත් එන්නේ නැහැ. ඒ කියන්නේ මයික් එකට තියෙන බය නෙවෙයි ඔය. මා දැන් කෙනිකම විපස්සනා සමාධියටපත් වේ. ක්‍රමයෙන් එම සමාධියේ පියවරෙන් පියවර ගැඹුරටපත් වේ. මෙසේ පැයක පමණ කාලයේ ගැඹුරින් සමාධියේ සිට නැත ක්‍රමයෙන් දැනීම තුනි වී දැනීම ඇති වී භාවනා නැගිටීමට හිතේ. මෙසේ පරයන්ක කීපයක් ගත කලින් ඉදිරියට උපදෙස් ලබන උපදෙස් ලබා දෙන්න. එතකොට මේක මේ කියලා තියෙන කාරණාව ඇත්තම සිදුවෙන දේ නියෝජනය කරනවා නම් භාවනායේ නැගිසේ සමාධිය නැවත ක්‍රමයෙන් දැනේ භාවනා පැයක් පමණ කාලයක් ගැඹුරු සමාධිය සිට නැවත ක්‍රමයෙන් දැනීම ඇති වී භාවනාවෙන් නැගිටීමට හිතේ. මේ පැය කියන එක සාතික් කරගන්න කරුණු තුනකින් සාතික් කරන්න පුළුවන්. ඊටාම ගැඹුරු මට්ටමට යන්නේ කොහොමද කියලා බලන එක. මෙතෙන් සාමාන්‍ය සමාධියක ඉඳලා ඊටාම ගැඹුරු සමාධියට යන චිත්තක්ෂණ හොඳ අවදීන් හරියට මේ කොනේ ඉඳලා ගමන් කරපේකන මේ එලිපත්ත කාටලේ එලිපත්ත පණින තැන දකින්න. මම ඔච්චර ඇතුලේ හිටි දැන් පිටතට ගියා. එක එක. දෙක නැවත ක්‍රමයෙන් දැනීම ඇති වී භාවනාවේ නැගිටීමට හිතේ. නැවත ක්‍රමයෙන් දැනීමට එන තැන ආය අල්ලන්න ඕන. භාවන ගැඹුරු සමාධියට ඇතුල් වෙන තැන ගැඹුරු සම්බන්ධ පිට වෙනවා. ඊට පස්සේ ඒ අතරමැද කාලේ කරුණු තුනක් අල්ලන්න ඕනේ. දැන් මේකේ කියලා තියෙනවා මට ඉක්මනටම වගේ සමාධි වෙලා ගැඹුරින් ගැඹුරට ගිහිල්ලා ඔන්න වැටෙන. ඒක පුළුවන් තරම් අල්ලන්න පිට වෙන තැන අල්ලන්න අතරමැද කාලේ පැයයි කියලා තියෙනවා. මේක හොඳට ඇතුල් වෙනකොට තියෙන තද සිලිලාරයත් එපා වෙනකොට නැගිටිනකොට තියෙන එපා වෙන ගතියත් ආදීනව ආනිසංශ කියලා කතා කරනවා. උගා කානිසංශ සහිතයි ඇතුල් වෙනකොට බොහොම කාන්දාන් ශක්තියක් තියෙනවා. එපෙවෙනකොට නැගිටිනකොට ආදීනව පේනවා, එපා වෙනවා, නිකම්මැලි වෙනවා, නිදිමත වෙනවා. පැය කහමාර දෙක යනකොට ආනිසංස ගොඩාක් උග්‍ර වෙනවා. නැගිටිනකොට එපාම එපා වෙනවා. ආනිසංස සහ ආදීනව අතර ලොකු පරාසයක් එනවා කාලේ වැඩි වෙන්න වැඩි වෙන්න. ඒ නිසා නිගා උපදේශය තමයි මේ පැයක් ඉන්න පුළුවන් එක පැයකුත් විනාඩි 10ක් ඉන්න උත්සාහ කරන්න. පැයකට විනාඩි 15ක් ඉන්න, විනාඩි 30ක් ඉන්න, පැය දෙකක් ඉන්න පුළුවන් තරම් දික් කරන්න. සමාධියට පත්තන හා පත්තු අවස්ථාවලදී හිසෙහි හා හෘදේ වස්තුවේ කිසියම් වෙනසක් දැනේ ගැන පැහැදිලි කර දෙන්න. මෙවුවා නොදැරිය හැකි සමාධියට පත්තන හා පත්තු අවස්ථාවලදී නොදැරිය හැකි මට්ටමකට එනවනම් මේක සමාධියක් නෙවෙයි. සමාධියේදී වෙනස්කම් වගේ කෙනා දැරිය හැකි. එතකොට ඒක දරාගෙන යෑම තමයි සමාධිය කියන්නේ. ප්‍රශ්න කර ගැනීම නෙවෙයි විස්තරීල්ලම නෙවෙයි මට මේක දරාගෙන ඉන්න පුළුවන්ද එහෙම ඉnde ඉnde අර අස්තුලක ධර්මයේ කම්පා නොවන ගතිය වැඩි වෙන නිසා වැඩි වේලාවක් ඉන්නකොට අභ්‍යාසය ලැබෙනවා භාවනා සටහනේ වැඩ සටහනේ 6 වෙනි දිනේ වුණත් මගේ හිත අරමුණේ හිටියේ නැත හුස්ම ගැනීම පිටවීම පැහැදිලිව දැනෙන්නේ නැහැ මේ පිංමදිකම නිසාද අරමුණේ හිත තබා ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් කාරණික උපදෙස් ඉල්ලා සිටිමි. මේකට ඍජු ප්‍රශ්නයක් මා ළඟ තියෙනවා. මේක සක්මනේදී කොහොමද වෙන්නේ කියලා මම දැනගන්න කැමතියි. ඉඳගෙන හුස්ම ඇතුළෙන් පිටවෙන් පැහැදිලි දැනෙන්නේ නැති වුණාට වෙන්න පුළුවන්. ඒක පිංමදි නිසාත් වෙන්න පුළුවන් වෙන කාරණා නිසාත් වෙන්න පුළුවන්. නමුත් සක්මන් කරනකොට වම දකුණු වශයෙන් කරන්න බැරිද කියන එක ඒ ප්‍රශ්න කර උත්තර දෙනවනම් ඒ හරහා පුළුවන් අපිට අමතර ක්‍රමයකින් සතියට දොර අරගන්න. පරියන්ක නැති උනාට සක්මන. ඒ නිසා සක්මන් භාවනාවට යෙදෙන්න නැත්නම් දැන් කරලා තියෙනවා විස්තර ටිකක් අවශ්‍යයි. අද දින මම ආර්ය තූෂ්ණීම් භාවය රැගෙන හිතාගත්තා. සමහර අය මගෙන් නැසුවා මට සනීප නැද්ද කියලා. උන්ට දිනපතාම කතා නොකර ලෙස කිව්වත් ඒ තීරුම් ගෙන නැති බවයි මට ඇහෙන්නේ. නිතරම පැන්ට්‍රි එක ළඟ නිදන කාමර ඇතුළත කතා කරමින් සිටිනවා. ඒ තම තමන්ගේ භාවනාවට බාධාවක් වන බවයි මගේ අදහස. කවදා තවද සමහර අය සක්මන් කරන විටත් එළියේ එකිනෙකා සමග කතා කරමින් ඇවිදිනවා. කතාව අඩු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන නැවතත් මතක් කර දෙන ලෙස මෛත්‍රී සිතින් ඉල්ලමි. එතකොට මමත් කතා කර කර ඉන්න එක විතරයි වෙන්නේ. ඒ නිසා එක්කෙනෙක් දෙන්නේ කණෙන් අල්ලලා දෙන්න මම මේ තුන් දෙනාට වගේ කියනවා. අපි එතකොට ඒගොල්ලෝ වෙනම ලේබල් එකක් එල්ලනවා මේගොල්ලෝ කතා බහුල කට්ටිය කියලා. දෙවෙනි සැරේත් කතා කරලා පස්සේ එළවලා දානවා. ඒ නිසා එක්කෙනෙක්වත් මේකෙන් ගැලවිලා නැහැ. ඔක්කොමලා එන්නේ එන්නේ එන්නේ මේක සෑහළු කරගෙන තියෙනවා. ඒ සෑහළු කෙරුවට පස්සේ මේ වගේ ප්‍රශ්න කියනවා. භාවනා වැඩතරන 6 වෙනි දවස් වුණත් මගේ හිත අරමුණේ තියෙන්නේ නැත. මේ පැහැදිලිවම වෙන මොකක්වත් නිසා නෙවෙයි මේ අනවශ්‍ය කතා. ඒක නිසා උඩ ඉන්න පිටින් පක්ෂයටත් මම මතක් කරනවා පල්ලෙහා ඉන්න පක්ෂයටත් මතක් කරනවා මේ නිසා මම ගොඩක් කතා කරන එක නෙවෙයි වැඩේ ඕගොල්ලෝ ආවේ කලාතුරකින් හම්බෙන අවස්ථාවේදී මේ ඉන්න මිනිසුන්ට වෙනසක් තේරෙන්නේ නැහැ. මටත් ඇහෙන සමහරලාට දෙන්න දෙන්න නිකන් එකතු වෙලා මේ සනීප නැද්ද කියලා අහන. තමන් පැත්ත කරලා භාවනා කරනකොට සනීප නැද්ද කියලා අහනවා. ඒ මොකද මේ කතා කෙරුවොත් තමයි සනීපේ තියෙන්නේ. කතාව හිතුවා නිකන් මොකද මොකද වගේ. ඒකල ගෙදර අහනවා ගෙදර ගියාම සිල්පද කඩන්න නැතුව ඉන්නේ කොහොමද කියලා. වෙන මොකක්වත් එපා සම්පප්පලාප විතරක් ඇති අපාගාමී කර්මපතයක් වෙන්නේ. සතුන් මරන්න ඕනේ සතුන් මැරීම වගේමයි අනවශ්‍ය වචන කතා කිරීම සම්පප්පලාප කර්මපතයක්. හතෙක් මරනා වගේම අකුසලයක් සිද්ධ වෙනවා. ඒ නිසා කටපරිසම් කරගන්නවා කියන එක ලේසි නෑ.